අරණ මනතුංග මහත්මයා පිරුවන් සරණයි ස්වාමින් වහන්ස අපේ ස්වාමින් වහන්සේලා දෙදෙනාම දෙනමම බොහොම වටිනා කරුණු ප්‍රකාශ කරා අපිට තිරුම් කළා දුන්නා ස්වාමින් වහන්ස පස්සද්දි සම්බොජ්ජංගය නැත්නම් පස්සද්දිය ඇති වෙන තවත් ආකාරයක් පිළිබඳ මට හැඟීමක් ඇති වුණා ප්‍රායෝගිකව ඒක සඳහන් කරන්නයි මේ කතා කරන්නේ ස්වාමින්වහන්සේ යම්කිසි කෙනෙක් ආනාපාන සතියත් දිනපතා ප්‍රගුණ කරමින් දවසේ හැකි හැම වෙලාවකම යෝනිසෝ මානසිකාර්ය දියුණු කරනවා නම් උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපිට තරහ එනකොට තරහ එන බව දැනගන්නවා මෙන්න මේ කෙනා නිසා තරහ ආවා කියන්නේ නැතුව එතනින් Tamanට තේරෙනවා මෙතන ඇතුලේ මගේ ද්වේෂ චෛතසිකය කියන එක තේරුම් ගන්න පුළුවන් தත්ත්වයට දියුණු වෙනවා නම් දවස් 30 එතකොට ඒ මොහොතේම පස්සද්ධි සම්බොජ්ජංගය වැඩෙනවා නේද ස්වාමීන් වහන්සේ. නිවීමක් ඇති වෙනවා නේද? අනිවාර්යෙන්. දැන් අර අපි ඒකයි අර මුලදී පැහැදිලි කළේ දැන් බොහෝ අකුසල් සිත් අතරතුර කලාතුරකින් විටින් විට කුසල් සිතක් ඇති වුණාය කියලා අපිට පස්සද්ධිය ප්‍රකට වෙනවා. පස්සද්ධිය කියන්නේ සෝබන සාධාරණ චෛතසිකයක් නිසා හැම කුසල් සිතකම යෙදෙනවා. නමුත් ඒ කුසල් සිත අර වික්ෂිප්ත වූ අකුසල් සිත් බොහොමයක් අතරේ අතරින් පතර නම් ඇති වෙන්නේ. එතන අර සෝය ප්‍රකට වෙන්නේ. එතකොට අපට පුළුවන් නම් අර ඇති වෙන ඇති වෙන නීවරණ ධර්මයන් සති සම්පජඤ්ඤයෙන් දකිමින් ඒවා දුරු කර කර ඒ සංහිඳියාව පවත්ව ගන්න පුළුවන් නම් ඒ ඒ කාර්ය තුලම අපිට මේ පස්සද්ධි චෛතසිකේ වඩා අනුක්‍රමයෙන් ඒකට ලැබෙන අනුග්‍රහය වැඩි වෙනවා. එතකොට ඒක ප්‍රබල වෙනවා. එතකොට වඩා හොඳට අපිට චිත්තචෛසික ධර්මයන්ගේ සැහැල්ලු බව දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ සැහැල්ලු බව කයේ රූප කොටස් වල ලහුතා මුදුතා කම්මඤ්ඤතා ආදී රූප කොටස් උපදවන්නට හේතු වෙනවා චිත්තජ රූප හැටියට. එතකොට මේ දෙපැත්තෙහිම සැහැල්ලු බව අපට ඒ තුලින් ගොඩ නැගෙනවා. ඉතින් මේ නීවරණ ධර්ම මතුවෙන මතුවෙන අවස්ථාවල අපිට සති සම්පජාඤ්ඤයෙන් දුරු කරන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳ ප්‍රායෝගික ක්‍රමයක් පස්සද්ධිය ගොඩ නගනවා. සාමනහස ඒ වගේම ඒක ප්‍රඥාව දියුණු වෙන්නත් හේතු වෙනවා. ඒ කියන්නේ දැන් මොකද්ද කියලා හරියටම දැනගත්තාම දැන් දැන් තවත් වෙන දෙයක් තමයි මුල් කාලෙදී දැන් අපේ හිතේ තරහ හරි රාගය හරි මොකක් හරි ඇති වුණා නම් ඊට පස්සේ අර ආත්ම දෘෂ්ටිය දැඩිව තියෙනකොට ආපහු තමන් ගැනම දුකක් දුකක් කියන්නේ තමන් ගැනම ද්වේෂයක් ඇති වෙනවා ආ මට මේ වැරද්ද වුණා කියලා. ඉතින් ඒක අරක දිගට දිගට දියුණු වෙලා යනකොට අර අරක කෙලින්ම ආපහු අර මේ මොකද්ද මේ දර්පණ තල දෙකක් මැද ගිහින් හිටගත්තාම ඡායාව ගොඩාක් පේනවා වගේ පේන්න පටන් ගන්නවා මේ මොහොතේම අරක සැලෙන හැටි ඒ සැලෙන හැටි එන්න එන්න ඊට පස්සේ නැති වෙගෙන නැති වෙගෙන යනවා කියන එක ඇති වෙනවා පැහැදිලිව දෙනා සෙට් එක සිහිපත් කරා අර අවබල වීම ඒ කියන්නේ ඉක්මනින් මේක කරගන්න ඕන කියන අදහසත් එක්කලා ඒකෙන්නෙත් අර මේක කරගන්න ඕන කියන යම්කිසි ආත්ම සංකල්පයක් එක්කලා එතකොට හොඳ දේ තමයි කරන්න උත්සාහ කරන්නේ හැබැයි ඒකත් එක්කලා පසුතැවීම් ගැටීම් බහුල කරගන්න මට මේක කරගන්න බෑනේ කියලා දැන් බාහිරින් මතුවෙන සාධක අනිකුත් පුද්ගලයන්ගේ තියෙන දෝෂයන් නිසා මට මේක කරගන්න බෑ කියලා දැන් බාහිර ලෝකෙත් එක්ක ගැටෙනවා මගේම මනෝභාවයන් නිසා ඒවා පාලනය කරගන්න බැරි නිසා මට මේක කරගන්න බෑ කියලා දැනනකොට තමන් එක්කම තරහක් එනවා ඉතින් එතකොට අර අරමුණ පිළිබඳව ඇතිවෙච්ච කෝපයයි කෝපය පිළිබඳ ඇතිවෙච්ච කෝපයයි. දැන් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ද්වේෂය උත්සන්න වෙන එක සාධකයක් හැටියට මුලින් මුලින් ඇතිවෙච්ච ද්වේෂය පිළිබඳ අයෝනිසෝ මනසිකාරයෙන් සිටී. එතකොට මේක කුසල අකුසල දෙකටම සාධාරණයි. දැන් කුසලයේදී දක්වන මුලින් මුලින් ඇතිවෙච්ච කුසල චෛතසික පිළිබඳ යෝනිසෝ මානසිකාරයෙන් හිතේ. මෙත්තාව ඇති වුණා නම් ඒ මෙත්තාව ගැන යෝනිසෝ මානසිකාරය. උපේක්ඛාව ඇති වුණා නම් පස්සද්ධිය ඇති වුණා නම් ඒ මුලින් මුලින් ඇතිවෙච්ච පස්සද්ධිය උපේක්ෂා පිළිබඳ යෝනිසෝ මානසිකාරයෙන් ඒ වගේම තමයි මුලින් රාගය ඇති වුණා නම් ද්වේෂය ඇති වුණා නම් ඊර්ෂ්‍යාව මාන්නය ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච తත්වය පිළිබඳ අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම එය බහුල වෙන්නට ප්‍රධාන සාධකයක් වෙනවා. ඉතින් අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනකොට මට මෙහෙම වුණා කියලා දකිනකොට ද්වේෂය පිළිබඳ ද්වේෂය ඇති වෙනවා. ඒතර බාහිර අරමුණ ගැන ද්වේෂය ඇති වෙලා ඇතිවෙච්ච ද්වේෂය ගැන අයෝනිසෝ මනසිකාරයෙන් සිතීම නිසා ද්වේෂය වර්ධනය ඊළඟට මාන්නය ඇති වෙලා තියෙනවා බාහිර කරුණක් පදනම් කොටගෙන ඊට පස්සේ ඇතිවෙච්ච මාන්නය ගැන අයෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට ඒ මාන්නය වැඩි වෙනවා රාගය ඇති වෙනවා බාහිර කාරණයක් පදනම් කොටගෙන ඇතිවෙච්ච රාග මනෝභාවය නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් ගන්නකොට රාගය වර්ධනය අන්න ඒ විදිහට අකුසලය වැඩෙන ප්‍රධාන සාධකයක් වෙනවා මුල් මුල් අකුසලය අයෝනිසෝ මනසිකාරයෙන් දැකීම. ඉතින් අර ඔබතුමා මුලින් කිව්වා වගේ යෝනිසෝ මනසිකාරයෙන් එහි දෝෂය දැකලා අනාත්ම ස්වરૂපය දැකලා ඒක වහා දුරු කරන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් එයම තමයි මේ මානසික ගුණාංග ස්ථාවර වෙන්න වර්ධනය වෙන්න ප්‍රධාන පසුබිම සකස් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊ타ත්ම පැහැදිලි බොහොමත්ම පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි. ඒ තරම් සම්මයි.